අරුණ මහත්මයා දේරුවන් සරණයි ස්වාමින් වහන්ස <laughs> ස්වාමින් වහන්ස මම අහලා තියෙනවා මියගිය කෙනෙකුට අපිට මෛත්‍රිය කරන එක සාර්ථක වෙන්නේ නැහැ කියලා ඒක තවත් ආකාරයකින් මම දැනගෙන තියෙනවා ඒ කියන්නේ මේ අපේ ස්වාමින් වහන්සේ කෙනෙක් ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වා එක්තරා අතීතයේ වෙච්ච සිද්ධවීමක් හැටියට ඒක ධාන තත්වරට පවා මෛත්‍රී ධානය උපදවන්න පුළුවන් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක් අතීතයේදී ඒ ස්වාමින් වහන්සේ තවත් ඒ ස්වාමින් වහන්සේගේ ගුරුවරයා ආරම්භයා මෛත්‍රිය එහෙම පතුරවන්න ඒක දිනු කරන්න බැලුවට ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේට ඒ ධානය තත්වයට යන්න බැරි වෙනවා කියන ඊට පස්සේ එතන හිටියේ ගුරු හාමුදුරුවන්ට ඒක කිව්වහම හොයලා බලන්න කියලා කියලා තියෙනවා ඒ ස්වාමින්වහන්සේ දැන් යහතින් ඉන්නවාද කියලා. ඒතර දැනගෙන තියෙනවා ඒ ස්වාමින්වහන්සේ අපවත් වෙලා කියලා. ඒතර මෙතන පැන ප්‍රශ්නය තමයි දැන් එතන ඒ ස්වාමින්වහන්සේ අපිට කිව්වේ යම් කිසි කෙනෙකුට එහෙම මෛත්‍රිය පතුරවන්න බෑ ඒ ස්වාමීන් ඒ ඒ තැනැත්තා ජීවතුන් අතර නැතිනම් කියලා. එතකොට අපි දැන් එතන ඒ වගේ මෙතන සඳහන් කරේ හොඳටම මෛත්‍රිය දියුණු කරගත්ත අතීතයේ හිටිය ස්වාමීන් වහන්සේ නමක්. එතකොට දැන් අපි මෛත්‍රිය පතුරවනකොට හරි එහෙම නැත්නම් කෙනෙක් කෙරෙහි එහෙම යොමු කරනකොට හරි ජීවත් වෙලා හිටියේ නැත්නම් ඒක වැඩ කරන්නේ නැත්තේ මොකක් හේතුවක් නිසාද? ඒක සත්‍යයක් නා. ඔව්. ඇත්තටම ඔය කාරණේ අපිට ඔය කාරණේ ඇත්තක්. නමුත් ඕක බලපවත්වන්නේ ධාන මට්ටමට වගේ අපේ මෙත්සිත ගොඩාක් සියුම් කරනකොට ආරම්භක අවස්ථාවේදී අපේ මනස පුහුණු කරගන්න ජීවත්ව ඉන්නවද නැද්ද කියන එක ඒතරම් වැදගත් කාරණයක් නෙමෙයි. හැබැයි අර ජීවත්ව නැතිනම් දැන් අභිධර්මයේදී ওই කාරණේ පැහැදිලි කරන අභිධර්මයේ ටිකක් අධ්‍යයනය කරනකොට තමයි අපිට ඔක හොඳට පැහැදිලි වෙන්නේ අභිධර්මයේදී කියනවා අපේ රේරුකාණ මහානායක හඳුරෝ උන්වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොතේ පැහැදිලි කරනවා දැන් රුවන්වැලි සෑය අපි කවදා හරි ගිහිල්ලා වන්දනා කරලා තියෙනවා එතකොට ඒ රුවන්වැලි සෑය අපි දැන් අරමුණු කරනකොට අතීතයේ එදා මෙහෙම මෙහෙම කළා කියලා සිහි කරන එක වෙනම කාරණා. හැබැයි දැන් අපි අලුතෙන් රුවන්වැලිසෑය ආරමුණු කරන්න රුවන්වැලිසෑය සිහි කළොත් මේ මොහොතේ රුවන් අපේ අපේ සිතට අරමුණු වෙන්නේ රුවන්වැලිසෑයේ දැනට තියෙන රූපකලාප කියන එක. ඒක හරි ගැඹුරු කාරණයක්. ඉතින් ඒ ඒ රූපකලාප එතන නැත්තම් මේ මොහොතේ නිවැරදි ස්පර්ශයක් වෙන්නේ නැහැ ඒ සිත. ඉතින් එතකොට සිත අර්පණා මට්ටමට ගෙනියනකොට ඔය අර්බුදේ මතුවෙනවා. ඒ අර්පණා මට්ටම කියලා කියන්නේ මේක හොඳටම තහවුරු වෙච්ච තත්ත්වයක්. එතකොට තහවුරු කරන්න බෑ. ඒ ඉලක්ක කරන අරමුණ සජීවී නැත්තම් සජීවී කියලා කියන්නේ ඒ ඒ නාම රූප ධර්ම ටික ඒ ස්වરૂපයෙන් නැත්තම් මේ මේ මෙත් සිත ගිහින් ස්පර්ශ වෙන්න තැනක් නැහැ. එතකොට මේක හරියට අර අර්පණා මට්ටමට මනස ගෙනියන්න බෑ. හැබැයි ඉන් පල්ලෙහා මට්ටමට මෙත් වැඩීමේදී අපේ මනස පුහුණු කර ගැනීමේදී ඒක තරම් ලොකු ගැටලුවක් නෙමෙයි. මොකද අර මට්ටමට සියුම් වෙලා නැති නිසා. ඉතින් ඒ නිසා කාරණේ ඇත්ත. ඒ කාරණේ අපිට අභිධර්මයට අනුවයි විස්තර කරන්න වෙන්නේ. ඒ මොහොතේ අපි යමක් අරමුණු කරනකොට දැන් ඒක හරි අමාරුයි තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපිට S2 ඉදිරිපිට තියෙන රූපයක් අරමුණු කරනකොට නම් ඒ රූපාරම්මණය සිතට අරමුණු වෙනවා කියන එක පැහැදිලිනේ. හැබැයි මෙතන නැති දුර තියෙන අරමුණක් අරමුණු කරනකොටත් ඒ අරමුණෙහි මේ වෙලාවට ඇති වෙන රූප කොටස තමයි අපේ සිතට අරමුණු වෙන්නේ. ඉතින් ඒක හරි සූක්ෂම කාරණයක්. ඉතින් සාමාන්‍ය අයට කොහොමත් ඒක ඒත්තු ගන්න ගන්න පහසු නැහැ. එතියා දැන් ওই කාරණේ අභිධර්මයේ කියවනකොට මම නැවත නැවත ඕක කියවුවා ඊට පස්සේ තවත් අභිධර්මයේ පිළිබඳ දන්න ස්වාමින් වහන්සේලාගෙනුත් විමසුවා තරම් දුෂ්කරයි ඒ කාරණේ හරියට ග්‍රහණය කරගන්න. ඒ අන්නේ සම්බන්ධ සිද්ධියක් තමයි ඔතන ඔය කියන්නේ. ඒ නිසා ධානා මට්ටමට යනකොට දැන් තව මෙත් ගැන කියනවා විරුද්ධ ලිංගිකයින්ට මෙත් වඩන්න එපයි කියලා. ඒකත් අර අර මට්ටමේ මෙත්තාව සියුම් කිරීමේදී ඇති වෙන ප්‍රශ්න ටිකක් ගැනයි එතන කතා කරන්නේ. එහෙම නැතුව මේ පොදුවේ අපි තමන්ගේ මව්පියන් අරමුණු කරගෙන අන් අය අරමුණු කරගෙන පොදුවේ මෙත් වැඩිම ගැන නෙමෙයි කියන්නේ. එතන කෙලින්ම එක් එක් පුද්ගලයා ඉලක්ක කරගෙන හරියට මේ පුද්ගලයා වෙනුවෙන්ම අපි මෙත්සිත පවත්වනකොට ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට අර ඒ විරුද්ධ ලිංගිකයන්ගේ ප්‍රශ්නේ නැත් එතනදී අපේ මෙත්සිත ඒගොල්ලොත් එක්ක ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙනකොට තමයි එතන අර ඒ ස්පර්ශයත් එක්කලා අනිත් පැත්තෙන් එන අවදිවීමත් එක්කලා ආපහු ඒ පැත්තේ මනෝභාවයන් මේ පැත්තේ ස්පර්ශ වෙන්න එතකොට ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් වෙනකොට මෙතන සරාගී බවක් ගොඩනගෙන්නට යම් අවකාශයක් තියෙනවා අපේ මෙත්සිත පැවැත්වීම පිළිබඳ යම් යම් දුබලකම් මතුවෙන අපි හැමතිස්සෙම සති සම්පජඤ්ඤයෙන් ඉන්නේ නැතිනම් අර ප්‍රතිවිරුද්ධ ලිංගිකයාගේ මනෝභාවයන්ගේ ස්පර්ශය තුළ මනස වෙනස් වෙන්න යම් සම්භාවිතාවක් තියෙනවා. ඒක එහෙම වෙනවම කියන එක නෙමෙයි. වීමේ යම් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අරමුණු කරගෙන මෙත් වඩන්න එපා කියන්නේ. ඒ වගේම කතාවක් තමයි ওই ජීවත්ව නැති කෙනා සම්බන්ධව. මොකද එතන අර ස්පර්ශ වෙලා ඒ සම්බන්ධය ගොඩනගෙන්න ඉඩක් නැති නිසා.